මේක ප්‍රථමයෙන් අපි රූපස්කන්ධය රූපස්කන්ධය හා රූපස්කන්ධය සම්බන්ධය ගැන අපි කතා කරා. එහි තියෙන රූපේ ආස්වාදය ආදීනය සහ නිස්සාරණය ගැන කතා කරා. ඒවා ගැන කීමත් ප්‍රථමයෙන් මා කල්පනා කළා මේ සිත ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන සිත ස්කන්ධ දෙකෙන් හඳුන්වාදී ඒ ස්කන්ධයන්ගේ සමුදය ප්‍රකාශ කොට ඊට පසුව ඒ ආස්වාදයේ ආදීනේ විස්තරණය ගැන කතා කරන එක හොඳයි කියලා. එතකොට අද වේදනාව සහ වේදනා සමුදය ගැන අපි කතා කරන්නට ප්‍රයත්නට අදහස් කරන්නේ. වේදනාව කියන එක කවුරුත් දන්නා කාරණාවක්. වේදී පිටිකෝ වික්‍රේ තස්මා වේදනා දුච්චිත කියලා බුදුහාමුදුරුවෝ දක්වලා දෙනවා. විඳින නිසා වේදනාව කියනවා. පින්ච වේදේති මොනවද වෙන්නේ? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති, සැපේ කුත් විඳිනවා දුක කුත් විඳිනවා සැප දුක් නැති මඳහක් වේදනාවකුත් විඳිනවා මේ වේදනාව කියන වචනේ සැප දුක් මඳහක් කියන සියලුම වේදනාවට පොදු වශයෙන් පාවිච්චි කරන ලබන වචනයක් වේදනම් පජානාති වේදනා සමුදයං පජානාති ආදී වශයෙන් දක්වන විට මේ වේදනාව දසිතේ වේදනා සමුදය දසිතේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන කරලා තිබෙනවා සාමාන්‍යයෙන් වේදනාව කියන එක ඕනෑම කෙනෙක් දන්න කාරණාව. දුකක් ඇති වෙන දුකක් තියනවායි කියලා දන්නවා. ඒක අමුතෙන් දැනගන්න දෙයක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වේදනා සජානාත කියන්නේ එහෙම සරල වශයෙන් වේදනාව දැනගැනීම නෙවෙයි. <clears throat> වේදනාවේ යථාභූත තත්ත්වයේ ඇත්ත ඇති සැටියෙන් දැකීම ඇති කරගත යුතු කියන එකයි ඒ පාඩේ අදහස. ඒක නිසා වේදනාව පිළිබඳ යථාභූත ඥානයක් ඇත්ත ඇති සැටියෙන් දැකීම පිළිබඳ නුවණක් ඇති කරගන්නට ඕනේ. වේදනාව වේදාකාරයෙන් බුදුහාමුදුරුවෝ බෙදා වෙන් කරලා දක්වලා තිබෙනවා විශේෂයෙන්ම බහුවේදනීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක වේදනාව විවිධාකාරයෙන් බෙදා දක්වා තිබෙනවා මධ්‍යම නිකායේ තිබෙනවා. එහිදී බුදුහාමුදුරුවෝ දක්වනවා දීපානන්ද දීපියානන්ද වේදනා උත්සාමයා පරයායන කියලා. දීපානන්ද වේදනා උත්සාමයා පරයායන කියන්නේ වේදනාව කොටස් දෙකක් වශයෙන් මම පරයාය වශයෙන් කියනවා ප්‍රකාශ කරනවා. ඒක තමයි කාය කම්පි වේදනා, චේතස් කම්පි වේදනා කියන්නේ. කායික වේදනාවක් තියෙනවා මානසික වේදනාවක් තියෙනවා. බොහෝ දෙනෙක් මේ කායික වේදනාවක් ඇති වුණාට පස්සේ ඒක මානසික වේදනාවකට පරිවර්තනය කරගන්නවා. මේ මානසික වේදනාව 100%ක්ම ඇතිවන්නේ මෝඩකම නිසා. මෝඩකම නැත්තම් මානසික වේදනාව කිසිවක් ඇතිවන්නේ නැහැ. දැන් ඔය රහතන් වහන්සේ කෙනෙක් පස්සේ බුදු කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුට වාගේ කෙනෙකුට මානසික වේදනාව කිසිවක් නැහැ. මොකද අර අවිෂ්‍යාව සම්පූර්ණයෙන් නැති කරලා තියෙන නිසා. අවිද්‍යාව කියන නිසා තමයි මානසික වේදනා බොහෝ සත්‍යව අත්දකින්නේ. එතකොට භාවනා කරන විශේෂයෙන් කායික වේදනාවක් ඇති වුණාට පස්සෙව මේ කායික වේදනාව මානසික වේදනාවක් බවට පත් කරගන්නේ නැතුව ඉන්නට උත්සාහ ගන්නට ඕන. සාමාන්‍ය ඒ කියන්නේ සරල දැනුමක් හෝ තියෙනවා නම් ඒක කරන්නට පුළුවන්. මොකද කායික වේදනාව පිළිබඳ මානසික වේදනාවකුත් ඇති කරගත්තොත් වේදනා දෙකක් වෙනකොට දෙකක් අත්දකිනවා. කායික වේදනාවට අමතරව මානසික වේදනාවක් එනිසා පුළුවන් තරම් දුර කයේ වේදනාව තියෙන එක වළක්වන්නට බෑ. බුදු වුණත් පස්සේ බුදුනත් රහත් වුණත් කායික වේදනාව දැනෙනවා. ඒවා මානසික වශයෙන් බරක් කරගන්නතෝ මානසික වශයෙන් දුකක් කරගන්නතෝ වේදනාවක් කරගන්නතෝ මානසික පීඩනයක් අසහනයක් කරගන්නතෝ සිත පවස්ථාගෙන යන්නට පුළුවන් ශක්තිය තිබෙන්න ඕන භාවනා කරන අය. මේ විදිහට කායික වේදනා සහ මානසික වේදනා කියලා වේදනාවේ කොටස් දෙකක් තිබෙනවා. හිස්සෝපි ආනන්ද වේදනා සාමයා පරයායන කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට ප්‍රකාශ කරන තුන් ආකාරයකින් ආනන්ද මම මේ වේදනාව පරයාය වශයෙන් පෙන්වුම් කරනවා. ඒක තමයි අර මා කලින් කිව්වේ සුඛම් වේදනා, දුක්ඛම් වේදනා, දුක්ඛම් සුඛම් වේදනා කියලා. සුඛ වේදනාවක් තියෙනවා, සැපේ දෙන එකක්, දුකක් තියෙනවා, දෝමනස්සේ රහිත. ඒ වගේම උපේක්ෂා මඳහත් වේදනාවක් තිබෙනවා. ඒකටයි වේදනා තුන් ආකාරයෙන් කියන්නේ. පංචකේ ආනන්ද වේදනා උත්සාහය පරයායන කියලා දක්වලා තිබෙනවා. පස් ආකාරයකට මේ වේදනාව පරයාය වශයෙන් කොටස් වශයෙන් පෙන්වන්න කරලා දක්වනවා. ඒක තමයි සුඛින්ද්‍රියන් දුක්ඛින්ද්‍රියන් සෝමනස්ින්ද්‍රියන් දෝමනස්ින්ද්‍රියන් උපේක්ඛින්ද්‍රියන් කියන මේ පද පහ බුදුහාමර දක්වන්නේ. මේක අභිධර්මයේ පොත්වල මේ කොටස් පහ දක්වා තිබෙනවා. කායයට දැනෙන සුඛයට කියනවා සුඛින්ද්‍රිය මනසට දැනෙන සුඛයට කියනවා සෝමනස්සින්දේ කියලා. කායයට දැනෙන දුකට කියනවා දුක්ඛින්ජය කියලා. මනසට දැනෙන දුකට කියනවා දෝමනස්සින්ජය කියලා. මේ හැම අවස්ථාවෙම දැන උපේක්ෂා වේදනාවට කියන උපේක්ෂින්ජය කියලා. එතකොට මේ වේදනාව පස්ස ආකාරයකින් මෙතන <clears throat> බුදුහාමුදුරුවෝ දක්වන කායික වශයෙන් සහ මානසික වශයෙන් දෙකම තුලිනුයි <clears throat> මේ වේදනාව පස්ස ආකාර වෙන්නේ. <clears throat> එතකොට සත්‍යානන්ද වේදනා උත්සාමයා පරයයන් කියලා ඊළඟට ප්‍රකාශ කරන හය ආකාරයෙන් වලට මම වේදනාව විස්තර කරනවා. මොකක්ද මේ හය එක ඉතාම වැදගත් කරුණක් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කරන්නේ. චක්කු සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ගාන සම්පස්සදා වේදනා, දිවා සම්පස්සදා වේදනා, කාය සම්පස්සදා වේදනා, මනෝ සම්පස්සදා වේදනා. මේ හය ආකාරයෙන් ඇහැට රූපයක් දැක්කාට පසුව ඒ රූපය අරමුණු කරගෙන වේදනාවක් ඇතිවන්නට පුළුවන්. ඒ චක්කු සංපස්සේ තුළින් මේ වේදනාව දැනිට වෙන නිසා ඒකට අපි කියනවා චක්කු සංපස්සදා වේදනාව කියලා. ඒ වගේම කනට ශබ්ද ඇහෙනාට පස්සේ සැප දුක් නැගත ආදී කවර වේදනාවක් හරි ඇතිවන්නට පුළුවන්. ඒක සෝත ස්පර්ශයෙන් නිසා ඇතිවන වේදනාවක් නිසා අපි ඒකට කියනවා සෝත සංපස්සදා වේදනාව කියලා. මෙන්න මේ විදිහට නාසයට ගඳ සුවඳ දැනුණා දිවට රසක් ගෑවුණා, කයට ස්පර්ශයක් ගෑවුණා, අය හමුණා, ඒ වගේම මනසට විවිධ ධර්මාරම්මන හමුණාට පසුව මේ ආකාර වේදනාවක් ඇති වෙනවා. ඒවට තමයි පිළිවෙලින් ගහන සංපස්සජා වේදනා, දිවවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා සහ මනෝ සංපස්සජා වේදනා කියලා ප්‍රකාශ කළේ. අට්ඨාරසික ආනන්ද වේදනා උත්සාමය පරයයන කියලා ඊළඟට ප්‍රකාශ කරන වේදනාව 18 ආකාරයකින් උත්සානෙන්ද මම ප්‍රකාශ කරනවා මේකෙදි කියන කාරණාවත් භවනා කරන හිතාම වැදගත් කරුණයි. චක්කන රූපන් දිස්සා සෝමනසර්ථානියන් රූපන් උපවිචරති, දෝමනසර්ථානියන් රූපන් උපවිචරති, උපෙක්ඛාණියන් රූපන් උපවිචරති ආදී වශයෙන් දක්වනවා. ඇහැට රූපේ පෙන්වනාට පසුව ඒ රූපය තමාගේ සිතට සොම්නසක් සතුටක් ආස්වාදයක් ඇතිවන ආකාරයෙන් සිතීදී ඇති කරගන්නින් විමසනවා. කියන්නේ ප්‍රියයි, හොඳයි, ලස්සනයි ආදී විවිධාකාරයෙන් මේ රූපය තුළින් ආස්වාදය, සතුට, සොම්නසක් ආදී ඇතිවන ආකාරයෙන් සිටිවිලි පවත්වන එක තමයි සෝමනසත්ථානියන් රූපන්නපෝචරති රූපේ කෙරෙහි සිටිවිලි පවත්වන සෝමනස්සේ දනවන ආකාරයට. දෝමනසත්ථානියන් රූපන්නපෝචරති ඇහැට පෙනෙන රූපයම සමහරට දුම්නස නොසතුට අමනාපය ඇති වෙන ආකාරයෙන් බලනවා. ඒ කියන්නේ මේ අනරක ගෑණියෙක්, මේ අනරක මිනිස්සෙක්, නරක හතුරෙක්, ඒ ආදී විවිධ ආකාරයෙන්. ඒ කියන්නේ බැඳීම තුළින් ඒත් දුම්නසක් සිතට ජනිත වෙනවා. උපේක්ෂාණියන් රෝපන්න උපයිතේ ඒ වගේම ඒ දුම්නස හෝ නැත්නම් ඇලීම ගැටීම දෙකම නැති වෙන ආකාරයෙන් මදහස් කියන සිතුව රූපයක් බලන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ඒ ඇහැට පෙනෙන රූපය දකිනකොට වේදනා තුනක් ඇතිවන්නට පුළුවන්. අර කියපු විදිහට සෝමනස්සත්තානියන් රූපන් කොයිති කුප්පොච්චරති සෝමනස්සේ දනවන ආකාරයෙන් හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි ආදී වශයෙන් සිහිපත් කරන විට එවැනි සිතුවිලියක් වෙන කෙනෙකුට ඒ රූපය තුලින් සෝමනස්සක් දැනට කර දෙනවා. ඒ වගේම දුම්නසක් ජනිත කරනවා වෙන දෙනවා ඒ ඒ නොසතුට ඇති වෙන ආකාරයෙන් රූපේ වෙනසුව උපේක්ෂාව ජනිත කර දෙනවා උපේක්ෂාව වෙන විදිහට සිතේ සිටින පැවතුමක් එතකොට එතන තියෙනවා ඇහැ පිළිබඳව කොටස් තුනක් මේ විදිහට කනට ශබ්දය වුණාට පස්සේ කොනත් උනායි නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනසට ධම්ම අරමුණ වුණාට පස්සේ ඒ එක එකක් තුන කොටස් තුනකට තුනකට බෙදෙනවා මේවට කියන්නේ අට්ඨාරස මනෝපවිචාර කියලා. මනෝපවිචාර කියන්නේ මනස හැසිරෙන ස්වરૂපය. අට්ඨාරස මනෝපවිචාර වේදිතබ්බා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා චත්තක්ක සූත්‍රයේ දුබද මට මතක හැටියට. ඒ ඒකේ තියෙන අට්ඨාරස මනෝපවිචාර වේදිතබ්බ මේ 18 ආකාර මනෝපවිචාරයන් දැනගන්න දෙය කියලා. මනස හැසිරෙන විලාසය දත යුතුයි කියන එකයි අදහස. මේ විදිහට තමයි ඒක කරන්නේ. ඇහැට රූපේ දැක්කම අර විදිහට සෝමනස්සේ, දෝමනස්සේ සහ උපේක්ඛාව ඇති වෙන ආකාරයෙන් ඒ රූපේ බැඳීම තුළින් වේදනා තුනක් ජනිත වෙනවා. පිළිවෙලින් සැප දුක් නැදහත් වෙන වේදනා තුන මේ විදිහට කනට ශබ්ද ඇහුවාට පස්සේ නාසයට ගඳ සුවඳ ඇතුණාට පස්සේ අනිත් ඉන්ද්‍රියන්ට ඒ ඒ අරමුණු හමු වුණාට පසුව වේදනාව ওই ආකාරයෙන් පාලන එතකොට එක ඉන්ද්‍රියකට තුන් ආකාරයෙන් බැගින් ඉන්ද්‍රිය 6ට වැඩි වුණාට පස්සේ ඒවා 18ක් වෙනවා ඊළඟට කියනවා ජම්තිස්ස පියානන්ද වේදනා උත්සාමියා පරයායනික 36 ආකාරයෙන් උතුම් මම මේ වේදනාව ප්‍රකාශ කරනවා. අර 18න උපෙක්ඛම් ගේහසිත වශයෙන් නෙක්ඛම්මසිත වශයෙන් කියලා කොටස් දෙකකට බෙදුනහම 36ක් වань. ගේහසිත වේදනාව කියන්නේ ලෞකික දේවල් අරගෙන බුදුහාස්සිතව කියන එකයි ගේහසිත කියන එක අදහස. ලෞකික දේවල් අරගෙන යම්කිසි වේදනාවක් ඇති වෙනවනම් ඒකට කියන්නේ ගේහසිත වේදනාව කියලා. එතකොට ඒකට කියනවා සාමිස වේදනා කියන වචනය. ඒ වගේම නෛෂ්කර්ම්‍ය අරමුණු කරගෙන යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා නික්කම්මසිත වේදනා කියලා නැත්නම් නිරාමිෂ වේදනා කියලා කියන්නටත් පුළුවන්. ඒකට ගේහසිත සහ නික්කම්මසිත කියන එකයි සාමිස සහ නිරාමිස කියන දෙකයි එකයි දෙකම එකයි වෙන වචන වලින් ප්‍රකාශ කිරීමක් වුණායි තියෙන්නේ. එතකොට මේක උදාහරණයක් වශයෙන් මෙයාට තේරුම් ගන්න පුළුවන් මේ ගේහසිත කියන එක මෙයාට පහසෙන් තේරුම් ගන්න ගන්න කාරණාවක්. නිකම්ම සිත වේදනාවක් අපි කතා කරපු උදාහරණයකට අපි හිතමු කෙනෙක් භාවනා කරනවා භාවනා කරනවා කරනවා කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ ලැබෙන්නේ නැතුවට එයාට දුන්නසන්න සුදුකක් ඇතිවෙනවා නෙවෙයි මෙච්චර භාවනා කරනවා ප්‍රතිඵලයක් නෙවෙයි කවදද මම මේකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කවදද මාර්ගඵලයක් ලබන්නේ නැත්නම් ධානයක් ලබන්නේ ආදී වශයෙන් දුන්නස ජනිත කරගන්න මෙන්න මේ වෙලාවේදී ඇතිවන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සේ නැත්නම් නෙක්ඛම්මසිත සෝමනස්ය ඇති කර ගන්න භාවනාවේ ලැබූ පූර්ය අත්දැකීමක් දැකලා නැත්නම් ධානයක් ලැබලා නැත්නම් භාවනා මිත්‍යක් කරලා කියලා ප්‍රීතිය. මේ විදිහට මේවා සාමිෂහ සම්බන්ධ වූ ඇහැ කන නාසය දිව අටෝය රූප සද්ධාදී හමු වුණාට පසු ඇති වෙන වේදනාවල් වගේ නෙමෙයි. මේවා නයිස් කර්මය හා සම්බන්ධ සම්බන්ධ වූ නෙක්ඛම්ම සංප්‍රයුක්තෝ වේදනාව ජනිත වන්නේ. දැන් හාමුදුරු කෙනෙක් වෙන සමහර හාමුදුරු ඉන්න මහණුනාට පස්සේ යන්නේ අපේ අපරාධ මානෙන්නේ මෙච්චර දුක් විඳානේ දාදී ධම්නස් ජනිත වෙනවා නෙක්ඛම්ම සිත ධම්නස් ඇතිවන්නේ. මේ විදිහට නෙක්ඛම්ම සිත සහ උපේන ගේහසිත වශයෙන් අර කියපු කලින් කියපු අටහරස් මනෝපවිචාරයන් දෙගුණ වුණාට පස්සේ 36 ආකාරයක් වෙනවා. ඒකම 108ක් වශයෙන් බුදුහාමුදුර දක්වන අට සතන්තිකෝ ආනන්ද වේදනා උත්සන්නය පරයායන කියලා. ආ 108 ආකාරයෙන් ගොඩ මම මේ වේදනාව කියනවා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් කියලා එක දක්වන්නේ. ඒ කියන්නේ අතීතයේ මේ ආකාරයෙන් වේදනාවක් ජනිත වෙනවා. දැන් මේ විදිය වේදනාවක් පච්චුප්පන්න වශයෙන් වර්තමාන වශයෙන් වේදනාවක් තියෙනවා. අනාගතයේ වේදනාවක් ඇති වෙනවා. සමහර විට අතීතේ එකක් අරමුණු කරගෙන වර්තමානයේ ඇති වෙන්නත් පුළුවන් වේදනාවක්. නැත්නම් අනාගතේ අපි තවම හමුන වෙච්ච අරමුණක් අරගෙන වේදනාවක් දැන් අපිට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට කාලත්‍රයේට මේක බෙදුනාම 108 ආකාරයකින් මේ වේදනාව දක්වා තිබෙනවා. මේ මෙන්න මේ ආයතන මේ වේදනාව විවිධ විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී දේශනා කොට වදාළා තිබෙනවා. මේ කරුණ ටික දැනගැනීමෙන් වේදනාව දැනගත්තා වන්නේ නැහැ. ඒ කියන්නේ මේ කරුණු ටික ඕන කෙනෙකුට පොතක් බැලුවා මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා මතක තියාගත්තා කියුවා එහෙම වේදනාව දැනගත්තා වෙන්නේ වේදනන්ත ප්‍රජානාන්ති කියන එකෙන් අදහස් අදහස් කරන්නේ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දැන ගැනීම යථා තත්ත්වය යථා පරිදි දන්නවා කියන්නේ ඒකේ තියෙන ඇත්ත ඇති ආකාරයෙන් නැත්te ඇති සතියෙන් දැකීමයි මේ වේදනාවේ ඇත්ත ඇතිසතියෙන් දකින තුලින් තමයි වේදනාව පිළිබඳ තියෙන විවිධාකාර අනුසය ධර්මයන් ප්‍රහාණය කරන්න පුළුවන් වන්නේ. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන සෝවත මික්කේ මික්කෝ සුඛාය වේදනාය රාගානුසයන් අපහාය දුක්ඛාය වේදනාය පටිඝානුසයන් අපටි විනෝදිත්වා අදුක්ඛ සුඛාය වේදනාය අවිජ්ජානුසයන් අසුමෝහනිත්වා අවිද්‍යං පහය විද්‍යං අවිද්‍යං අපහය විද්‍යං අනුපාදේස්වා දිත්තේ ධම්මේ දුක්ඛ සංතරෝ භවිෂ්‍යති කියන ඒකට අනුව විද්‍යට කියලා පාඩයක් තියෙනවා මේ දුක් වේදනාව කෙරෙහි තියෙන රාග අනුසය ඒක පිළිබඳ ඇදීම අයින් කරන්න නැතුව දුක් වේදනාව පිළිබඳ තියෙන ගැටීම පටිගය අයින් කරගන්නේ නැතුව අදුක්කම සුඛ වේදනාව කියන උපේක්ෂා වේදනාව පිළිබඳ පවස්නා වූ අවිද්‍යාව නොදක්කම අවිද්‍යාව නැති කරගන්නේ නැතුව අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගන්නේ නැතුව මේ ජීවිතයේදීම දුක කෙලවරයි කරයි කියන කාරණාව කවදාවත් සිදුවන්නේ නැහැ කියන එකයි මේ පාඩේ සිංහල සරල අදහස. ඒ කියන්නේ වේදනාව පිළිබඳ අපගේ සිත තුළ තියෙනවා සුඛ වේදනාවට ඇලීමක් තිබෙනවා. මේ ඇලීමට රාග අනුශේඛයයි ඒක අනුශේ වශයෙන් සමාගයේ සිත තුළින් ජනිත වෙන ඕනෑම අවස්ථාවක ඇති වෙන්නට පුළුවන්. අනුශේ කියන්නේ ඕනෑම අවස්ථාවකදී සිත තුළින් නැතිවිය හැකි තත්ත්වයට. ඒ කියන්නේ රාගය ඕනෑම කෙනෙකුට රාගය නැති කල භාවනාවෙන් අනාගාමී අරහත් ආදී මාර්ගඵල ලබන්න ඇති කෙනෙකුට රාගය ඕනෑම වෙලාවක මතුවන්නට පුළුවන්. නිදාගෙන සිටින කෙනෙක් අවදි වෙන්නාසේ චිත තුළින් ඕනෑම අවස්ථාවකදී මතුවන්නට පුළුවන්. ඒකට අනුස්සය වශයෙන් කතා කරන්නේ. ඒ වගේම ද්වේෂය ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී ඇති වෙන්නට පුළුවන් අනාගාමී වෙලා නැත්තම්. ඒ වගේම මේ මෝහය නැගිටලා සිටින්නට පුළුවන් රහත් නොවු සෑම කෙනෙකුට. මේවා අනුසේ වශයෙන් සිත තුළ පවත්නා වූ ධර්ම. මේවා මේ වේදනාව පිළිබඳ පවත්නා වූ මේ අනුසේ දුරු කරගන්නේ නැතුව නිව මේ ජීවිතයේදීම සියලුම දුක කෙලවර කරයි කියන කාරණාව සිදු නොවන බවයි බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ කතා මාධ්‍යයේ මේ වේදනාව පිළිබඳ යථා තත්ත්වය තේරුම් ගැනීම කොයිතරම් අවශ්‍යද කියන කාරණාව අවධානය කරලා පෙන්වීම සඳහා එතකොට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බොහෝ දෙනා ඉදලික්කේ අසුතවතෝ පුදුජ්ජනෝ දුක්ඛය වේදනාය කුට්ටෝ සමානෝ සෝචති කුලමති පරිදේවති උරක්ඛාලින් කන්දති සම්මෝහං අපජ්ජති තස්ස පටිඝාංශය අනුසේති කියලා පාඩයක් දුක් වේදනාවක් ඇති වුණාට පසුව මේ ලෝකේ බහුසුත නෝ අසුතවතෝ පුදුජ්ජනෝ පුත්තජන අය සෝචති කිලමති පරිදේවති උරක්ඛාලින් කන්දති ශෝක කරනවා, පරිදේව කරනවා, හඬනවා, වැළපෙනවා, පපුවේ අත්ද ගහලා කෑම යනවා, විලාප කියනවා මේ විදිහට දේවල් කරනවා. ඊට වැඩි කතාවක් කියනවා සම්මෝහන්නා පද්ධති. ඒ වේදනාව නිසා ඔහු මුලාවටපත් වෙනවා. එවැනි කෙනාට රාග පටිඝ අනුසය ඇති වෙනවා. මේ පටිඝ අනුසය ඇති වෙනකොට ඒ පටිඝ අනුසය ගලාගෙන ගලාගෙන යන ධර්මයක් වාගේ සිත තුළින් ගලාගෙන යන මේ ගලා යාම තුළින් ඔහු සංසාරයටම ඇදගෙන යනවා ඒ පටිඝංශය තුළින් මේ වගේම මේ ජනිතත්පත් කියන සුඛ වේදනාව ගැනුණාට පස්සේ රාගාංශය ඇති වෙනවා ඒ තුලින් සංසාර දික් ඇසෙනවා ඒ වගේම අවිද්‍යාංශය ඇති වෙනවා අදුක්කම සුඛ උපේක්ෂා වේදනාව පිළිබඳව මේවා පිළිබඳ යථා තත්ත්වය නොදන්නා අයතයි ඒ ක්‍රියාවලිය සිදුවන්නේ සංසාර ගමනේ ලෙසින් සිද්ධවන්නේ ඒක නිසා මේ වේදනාව පිළිබඳ අනියම අවබෝධයක් ලබා ගන්නට ඕන මොකක්ද වේදනාව පිළිබඳ දතයුතු නියම අවබෝධය බුදුහාමුදුරෝ ඔය දීගණක කියන කෙනාට ඒ දේශනාවක් ඉදිරිපත් කළා සරියුත් සාමුද්‍රෝ ඒක අහගෙන හිටියා. දීගණක සූත්‍රය කියලා ඒකට කියන්නේ. සරියුත් සාමුද්‍රෝ රහස්‍යය ඒක අහගෙන ඉඳලා තමයි. දැන් සරියුත් සාමුද්‍රන්ගේ මේ නෑදෑ කෙනෙක් කවුරු හරි ළඟ නෑදෑ කෙනෙක්. ඉතින් එදා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කතා කරනවා ඒ දීගණකට කිව්වා බුදුහාමුදුරුවෝ දේශනාවක්. ඒ දේශනාව අහගෙන ඉඳලා තමයි සරියුත් හාමුදුරුවෝ රහතන්. ඒදී බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ මේ වේදනාව අත්හැරීම පිළිබඳව. ඒක යථාභූත ඥාන දර්ශනේ නැති කරගෙන ඒ තුලින් වේදනාව අතහැරපන් කියන කතාවයි ප්‍රකාශ කරේ. කය පිළිබඳ ඇලීම අතහරින්න කියන කතාව ඊළඟට ওই කරුණු දෙක විතරයි නිදී ප්‍රකාශ කරන්නේ වදාළේ. එතකොට බුදුහාමුදුරේදී කියනවා මේ සුඛ වේදනාවක් ඇති වෙන විට දීගණක මේ අග්‍රවේශන කියන වචනේ ප්‍රකාශ කළේ එයාගේ මේ ගෝත්‍රනාමයෙන් මේ සුඛ වේදනාවක් අත්දකින්න විට කෙනෙක් දුක් වේදනාවක් අත්දකින්නේ නැහැ. එම මොහොතේ උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ. දුක් වේදනාවක් අත්දකින්න විට ඔහු සුඛ වේදනාවක් අත්දකින්නේ නැහැ ඒ ශරණයේදී ඒ වගේම උපේක්ෂා වේදනාවක් අත්දකින්නේ නැහැ උපේක්ෂා වේදනාවක් අත්දකින තැනැත්තාට කලින් කියපු වේදනා දෙකම සුඛෝදු මේ මොහොතේ ඒ ශ්‍රණිය අත්දකින්නට හැකි ගමන්නේ මොකද එකම එක සිත තුළ එක මොහොතකදී එකවර ඇතිවන්නේ එක් වේදනාවක් පමණයි සිතවිලි දෙකක් සිත තුළ ඇතිවන්නට බෑ සිත නැත්නම් වේදනාව දැනතවන්නේ අපිට සමහරට සැපකුයි දුකකුයි දෙකක් එකට එනවා කියලා තේරෙනත් එකට ඇතිවන්නේ එක වේදනාවක් පමණයි එක විට ඇතිවන්නේ මේකෙදි පැහැදිලිව තේරුම් ගන්න මේ කියන බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයේදී මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ වේදනාව අනිත්‍යයි කියලා. මේ වේදනාව නිරන්තරයෙන් නැති වෙලා යනවායි කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සුඛායතකෝ අභිවේෂණ වේදනා අනිත්‍ය සංකතා පටිච්ච සම්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. මේ සුඛ වේදනාවන් බ්‍රාහ්මණය අනිත්‍යයි සංකතයි සංකත කියන වචනේ මම දන්නා. පටිච්ච සමුප්පන්නයි හේතුෙන් හටගත්තා. කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා. සේවන ස්වરૂපේ ඇති වෙනවා, ගිවි යන ස්වરૂපේ එකේ තියෙනවා. විරාගයේ ඇති කරගත යුතු ධර්මයක් වේදනාව කියන්නේ නිරෝධ වේ ධර්මයක්, නිරුද්ධ වී යන ධර්මයක්. මේ විදිහටම දුක් වේදනාවටත් කියනවා, උපේක්ෂා වේදනාවටත් කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක නිසා මේ වේදනාව කෙරේ තියෙන ඇලීම පජහත කියලා අතහරින්නට කියලා දුක්ඛාය වේදනාය සුඛාය වේදනාය දුක්ඛ සුඛාය වේදනා මෙන්න මේ අතහැරීම අතහරින්න කියනකොට මේ සරුවත් මහරහතන් වහන්සේ ඒවා අතහරින්නට පටන් ඒ අතහැරීම තුළින් තමයි උන්වහන්සේ රහත් භාවයට පත් වෙන්නේ. නිසා මේ වේදනාව තුළින් අත් වශයෙන්ම මාර්ගඵල ඊනම මාර්ගඵල උනත් ලබන්නට පුළුවන් වේදනානුපස්නාව නිසි පරිදි වැඩිම තුළින්. මෙහිදී තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා බොහෝ දෙනෙක් වේදනාවක් විඳිනකොට මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා මුලාවකටපත් වෙනවා. කියන්නේ දුක වේදනාවක් ඇතිවෙනවා මගේ දුක මගේ දුක මම තමයි දුක් විඳින්නේ මම තමයි සැප විඳින්නේ මේ විදිහට මම විඳිනවා මගේ වේදනාව කියලා මිත්‍යා දෘෂ්ටි අදහසක එල්බෙනවා. ඒක වැරදි දෘෂ්ටියක් මිත්‍යා කියන්නේ වැරදි දෘෂ්ටියක්. මේ වේදනාව කියන්නේ අර මම කලින් කියපු විදිහට මේ දේසීති විදින ස්වરૂපයක් පමණයි. අපිට දුකක් උදාහරණයක් ගමු දුක සැපමෙන් දාලා තුන එකක් ගන්න පුළුවන්. එතකොට දුක උදාහරණයක් ගමු දුක් වේදනාවක් ඇතිවෙනවා මේ මම වේදනාව විඳිනවා කියලා හිතුවට එහෙම එකක් එතන නැහැ. එතන තියෙන්නේ අර විදින ස්වરૂපේ ඇති වී නැති වී යෑම පමණයි. වේදනාව ඇති වී නැති වී යාම පමණයි. මේ වේදනාව ඇති වී නැති වී යාම හැර එතන විඳින වෙන පුද්ගලයෙක් සබ්බේ කාරණයක් නැහැ. ඒ ඇතිවන වේදනාවම මම වේදනාවයි කියලා, මගේ වේදනාව කියලා මොඩකමින් ගන්න. ඒ ඒතකොට ඒක සම්පූර්ණ මුලාවක්. ඒ මුලාව තේරුම් අරගෙන තමයි වේදනාව අයින් කර ගන්නට පිළිවන්නේ. වේදනාව අනිච්ච සංකත පටිච්ච සම්පන්න සංකතෝ ධර්මයක් හේතුන්ගෙන් හටගත් ධර්මයක්. පටිච්ච සමුප්පන්න හේතුන්ගෙන් හටගත්තා වූ ප්‍රතිඵලය. මේ හේතුඵල දැකීමට තමයි වේදනාවේ සමුදය අපි දත යුතුවන්නේ. මේ වේදනාවේ සමුදය දකින කොටත් මේ අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ වේදනාව හේතුන් නිසා හටගත් ධර්මයක් නිසා විනා වෙන කිසිවක් නෙවෙයි කියලා. අපි මම වේදනාව විඳිනවා මගේ වේදනාව විඳිනවා කියලා මුලාවටපත් වෙනා එකwidehatකින් ඊළඟට සැප වේදනාවට ඇලි ඇලි ඒකෙන් මුලාවටපත් වෙනවා තවාතකින් තව දුක් වේදනාවක් ජනිත වුණොත් එහෙම දුක් වේදනාවට ගැටිලා පටිගය ඇති කරගන්නවා තවත් සතකින් ඒ වගේම අදුක්කම සුඛ වේදනාව ඇතිවෙනකොට අවිද්‍යාවේ මුලාවටපත් වෙනවා. එතකොට අර මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියන කතාවේ වැරදි භාවය ඒක නිවැරදි නොවන බව තමාටම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. ඊළඟට සුඛ වේදනාව කෙරේ තියෙන ඇලීම ඒ වගේම දුක් වේදනාව කෙරේ තියෙන ගැටීම සහ දුක්ඛම සුඛ වේදනාව පිළිබඳ තියෙන අවිජ්ජාව අයින් කරගන්නට අපි දත හිතවන්නට ඕන භාවනාවෙන් දිනුවක් ලබන්නට නම් ඊළඟට බොහෝ දෙනෙකුට දුක් වේදනාවක් ආවට පස්සේ අර ගැටීමට අමතරව ආසාවක් ඇතිවෙනවා මේ දුක් වේදනාව නැති කර ගැනීමට අපේක්ෂාවක් ඇතිවෙනවා ඒ වගේම සුඛ වේදනාවක් ඇතිවෙනවා ඒක දිගින් දිගට පවත්වාගෙන යන්න ආසාව සමහර ධ්‍යාන සුඛයක් වෙන්න පුළුවන් නැත්නම් මාර්ගඵලයක් අබුවාට පස්සේ ඇති වෙන සුඛයක් වෙන්නත් පුළුවන් නිරාමසව සාමිස කවර සුඛයක් වේසිතනෙක් කමිසිත කවර සුඛයක් වෙති ගන්නත් පුළුවන් මේ ඇති වෙනකොට ඒක කරේ ඇලීමක් ඇති වෙන නිසා භවනා කරනකොට විශේෂයෙන්ම වේදනාව ගැන සිහිපත් කරන විට මම වේදනාව විඳිනවා මගේ වේදනාව විඳීම කියන එක අතහැරලා භවනා කරන්න ඊළඟට භාවනා කරන අවස්ථාවේදී මේ සුඛ වේදනාව කෙරෙහි තියෙන හැඟීම ඇති කරගන්න නැති කරගන්නට ඕන විශේෂයෙන්ම දුක් වේදනාවක් භාවනා කරන ජනිත වෙනකොට මේක නැති කර ගැනීමට තියෙන ආශාව අයින් කරගන්නට ඕන ඒ ඊළඟට මේ මම විඳින්නේ මගේ වේදනාවනේ මේකට තියෙන ආශාව නැති වෙන්නේ නැතුව නැති කරගන්න නැති කරගන්න තියෙන ආශාව නැති කරන මේ වේදනාව දැස බලාගෙන සිටීම තුළින් ප්‍රඥාවේ සමාධියෙන් වේදනාවේ යථා තත්ත්වය තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේවා සංකත වශයෙන් හේතුන්ගෙන් හටගත් ඵල ධර්ම වශයෙන් තේරුම් ගන්න එක බිහිවීම ප්‍රයෝජනවත් නිසා තමයි වේදනාවේ සමුදය ගැන අපිට කතා කරන්න සිදුවන්නේ. මේ වේදනාවේ සමුදය දැකීමෙන් පමණක්ම වේදනාවේ යථාර්ථය දැක්කා වෙන්නේ නැහැ. ඒකෙන් දැනගත්තා වන්නේ වේදනාව වල කලින් කියපු විදිහට අනිත්‍ය වශයෙන්, සංකත වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන්, කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා වශයෙන්, නිරුද්ධ ධම්මා, නිරුද්ධ වී යන ධම්ම වශයෙන් දකින්න පුළුවන්. මේ නිරෝධ ධර්මයේ දැකීම තුළින් කෙනෙකුට නිවන සිතපත් කර ගන්න පුළුවන්. තමාගේ අතීතයේ තියෙන විඳින ලද වේදනාවන් කල්පනා කළොත් සුඛ වේදනාවක් කියන්නේ මේ වේදනාව දිහා අපි ආපස්සට හැරිලා බැලුවොත් පහන්න අපි තිබිලා පහන්න නිවිලා ගියා වගේ ඔක්කොම නිවිලා ගිය ධර්ම දැන් බලනකොට ඔය කිසිවක් ඉතිරිලා නැහැ. මේකම් මේ වෙලේ ඇති වුණා එතනම නැතිලා ගියා. දුක් වේදනා ඇති වුණා කවර ආකාර දුක් වේදනාව ඒවත් ඒ ආකාරයෙන් නිරුද්ධ වී ගියා. නැදහත් වේදනාව ඒ ආකාරයෙන් නිරුද්ධ වී ගියා. මේ නිරුද්ධ වී යාමක් දකින්නට ඕන. අනිත් එක වේදනාව අනිත්‍ය පමණක් වශයෙන් දැකලා බෑ වේදනාව දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් වේදනාව දුකක් වශයෙන් දකින එක පාසෙයි ඒක කාටවත් කියන්නට දෙයක් නෑ. නමුත් බුදුහමඳුර දක්වනා සුඛා වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා කියලා සුඛා වේදනාවක් දුකක් වශයෙන් සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්න කියලා. භවනා කරන ඇසේ දකිත වෙන නැත්නම් සුඛ වේදනාවට ඇලෙනවනේ. සුඛ වේදනාවක් දුකක් වශයෙන් දකින්නට ඕන. එතකොට මේවා අනාත්ම වශයෙන් දකින්නට ඕන. මේවා කෙරේ කලකිරිය යුතුයි කියලා දකින්නට ඕනේ. ඒකයි වේදනාව යථාර්ථය දකිනවා කියන්නේ. මේවා කෙරේ කලකිරෙන්නට ඕනේ කියන අදහස. ඒ වගේම මේවා අතහර යුතු ධර්ම කියන ඇඟීම අවබෝධය ඇතිවන්නට ඕන වේදනාව තුළින්. මේවා සම්පූර්ණයෙන්ම අතහැරිය යුතුයි කියලා. ඒ වගේ මේවා කෙරේ ඇලෙන්නට සුදුසු නැහැ කියන විරාගය ඇති කළ යුතු ධම්මයේ කියලා දකින්නට ඕන. ඔය කියන කලින් කියපු Nirodhe දකින්න. අඩු වශයෙන් ওই හත් ආකාරයෙන් කිමත් දකින්නට පුළුවන් නම් ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ වගේම ශූන්‍ය වශයෙන් එතන කොටස් හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට අමතරව වේදනාව පිළිබඳව නිින්දිතාව නිින්දිතාව තියෙන්න ඕන විරාගය තියෙන්න ඕන නිරෝධය තියෙන්න ඕන පටිනිස්සග්ගය තියෙනවා. නිින්දිතාව කියන්නේ කරකිරීම. විරාගය කියන්නේ නොයල්ම. නිරෝධය කියන්නේ නිරුද්ධ වී දැකීම. පටිනිස්සග්ගය කියන්නේ සිතින් සම්පූර්ණ පිළිබඳ තියෙන හැදීම අත්හැරීම. මේනකොට තමයි ඔය ඉහළ මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. <coughs> ඔය දීගණක සූත්‍රය අහලා සරියුත් සාමුදුර රහතුනේ නිකම් මේ අය බනහනවා වගේ අහලා නෙමෙයි. ඒ විලාම මේ සියලුම ධර්ම අසාරණින් අසාරණින් නඩවතින් දැකලා ප්‍රඥාවෙන් දැකලා සමාධියෙන් දැකලා ඒවා අතහැරීම තමයි. <coughs> ඒක නිසා ඒ විදිහට වේදනාවේ ওই හත් ආකාරයෙන් මම හත ආකාරයක් ඒ අට ආකාරයෙන්ම මේ වේදනාව අවබෝධ කරගන්නට උත්සාහ ගත යුතුයි. ඊළඟට වේදනාවේ සමුදය දකින්න සංකත වශයෙන් දැකෙන සංකතා පටිච්චසමුප්පන්න වේදනා සංකතයි පටිච්චසමුප්පන්න කියලා කියන නිසා මේ වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් කතා කරන විට මේ නිදන්තරයෙන් අහලා තියෙන කතාවක් තමයි පස්ස පච්චා වේදනා කියන එක. ස්පර්ශය නිසා වේදනාව දැනෙන්න වෙනවා එහිදී පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි අර චක්ක සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා කියලා වේදනා ආයාකාරයෙන් කියවනේ එහිදී ඇහැට රූපේ පෙනුනට පස්සේ චක්කු සංපස්සේ ඇතිවෙනවා. ඒ පස්සේ තුලින් ඇති වෙන්නේ චක්කු සංපස්සජා වේදනාව. ඒක තුලින් මේ සෝත සංපස්සජා වේදනාව, ගාහන සංපස්සජා වේදනාව, ඔය ජීවාකාය මනෝ සංපස්සජා වේදනාව වගේ ඒ වේදනාවන්වත් ඇතිවන්නේ නැහැ. කනට ශබ්දය සොහම ඇතිවන්නේ සෝත සංපස්සජා වේදනාව විනා වෙනත් ඉන්ද්‍රයන් හා පරිබද්ධ වේදනාවක් නෙවෙයි. මේක තේරුම් ගත යුතු කාරණාවක්. මේ වේදනාවේ සංවේදී අපි පස්සේ කියලා කතා වුණොත් ඒ ඒ ඉන්ද්‍රයන්ට අරමුණු වන ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වන ස්පර්ශය තමයි මෙහිදී ගණන්ගන්නේ. මේ ස්පර්ශය පමණක්ම නෙවෙයි වේදනාව ඇතිවීමට හේතුව. වේදනාව ඇතිවීමට ස්පර්ශය නැත්නම් නැති නිසා පස්සපච්ච වේදනා කියනවා. ඒකෙන් අදහස් කරන්න දෙපා මේ වේදනාව ඇති වීම එකම හේතුව ඇයි ස්පර්ශය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළොත් කෙනෙක් හොඳටම නිින්ද ගිහලා ඉන්න. මඳුරෝ ඇවිල්ලා කනවා. එයාට වේදනාවක් දැනෙන්නේ නැහැ. දුක් වේදනාව සාමාන්‍යයෙන් මඳුරෙක් කනකොට දුක් වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් එතන දුකක් දැනෙනවා. දුක්ඛාගත කාය විඥානය පහළ වෙනවා. නමුත් ඒක අර නිදාගෙන ඉන්න මිනිහට තේරෙන්නේ නැත්නම් මොකද? අර සිතේ ක්‍රියාශීලී භාවය එතන නැති නිසා. සිත නින්දටපත් වෙලා. ඒක නිසා සිත භාංගගත වෙලා. ඒක නිසා ඔහුට මේ වේදනාවක් දැනෙන්නේ. එතකොට වේදනාව දැනීමට පස්සේ තිබුණට හරියන්නේ මధుර ඇවිල්ලා ගෑනින් කායස් පස්සේ ආවා. නමුත් ඒක වේදනාව දැනුන්නේ නැහැ. මොකද අර මානසික ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ක්‍රියාකාරී මනසක් අවශ්‍යයි කියන එක. කියන්නේ මනස අප්‍රිය තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් කවර ආකාරයකින් හෝ දැන් ඔය සීනති කරලා නැත්නම් වේදනානාශකයක් අරගෙන වාගේ තත්ත්වයකටපත් කරලා ඒ වැපිලේ ශාරීරික වශයෙන් පවත්නා වූ විස්නාය පද්ධතියේ ආකාරිතය తాවකාලික වශයෙන් හෝ යටපත් කරලා තියෙනවා නම් වේදනාව අත්දකින්නට බෑ ඒක නිසා වේදනාව ඇතිවීමේ සමුදේ වශයෙන් දකින්නකොට පස්සේ විතරක් දැකලා බෑ ඒ මේ හැම එකක්ම දකින්නට වෙනවා මොකද මේ මේව හැම එකක්ම දැක්කේ නැත්නම් වේදනාව <clears throat> වේදනාවේ සමුදය සම්පූර්ණයෙන් දැනගත්තා වන්නේ නැහැ. ඒක නිසා වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් දක්වන ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න මේ කය මනෝ මනසහ සම්බන්ධ වේදනා තියෙනවානේ චේතසික වේදනා ඒව හැර අනිත් සෑම කායක සම්බන්ධ වේදනාවක් ඇති වෙනකොට මේ ඉන්ද්‍රයන්ට පස්සේ ඒ අරමුණ ඇවිල්ලා ස්පර්ශය ඇතිවන්න ඕන ඒ කයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තියෙන්න කයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තියෙනවා කියන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තිබීම, ඒ වගේම මනස නිසි පරිදි ක්‍රියාකාරී වීම, විවිධ හේතු තියෙනවා. ඒ වගේම තමයි විවිධ ගැඹුරු කල්පනාවක වැටලවා විසිරෙන අවස්ථාවන්. ඒ වගේ මනස ක්‍රියාකාරී තත්යකට පත් වෙන නැත්නම් අපිට වේදනාවල් අත්දකින්න හැකියාවක් නැහැ. මේ වේදනාවේ ඒ සමුදය අපි දකිනකොට අපි තේරුම් ගන්න මේ හේතු නිසා හටගත් ඵලයන්නේ මේකට මොකටද ඇලෙන්නේ? මේකට මොකටද ගැටෙන්නේ? මේකට මොකටද මුලාවන්නේ? ඔන්න ඔය තුන අයින් කර ගන්නටයි මේ සමුදේ දකින්නේ. අපි සැප වේදනාවක් ඇති වෙනකොට අපි ඇලෙනවා. දුක් වේදනාවක් ඇති වෙනකොට අපි ඒකට ගැටෙනවා. මඳහත් වේදනාවක් ඇති වෙනකොට අපි මුලාවටපත් වෙනවා. අපි කියන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකයක්. එතකොට ඒ හේතුව දන්නේ නැති නිසායි එහෙම ඒ විදිහට මුලාවටපත් වෙන්නේ. දැන් උදාහරණ වශයෙන් දුක් වේදනාව කියමු. අපි මේ දුක් වේදනාවකට කැමති අකමැති වුණා දුක් වේදනාව කෙරෙහි ගැටුණත් ඒකට විවිධාකාර වචන අපි පාවිච්චි කරලා සිතවිලි පාවිච්චි කළා දුක් වේදනාව ගෙනදෙන කරුණක් දේශපස්සයක් ශරීරයට හරියට කරවරෙන්දයකට හරිය කර්මණු වුණාට පසුව ඒ තුලින් වේදනාව ජනිත කර දෙනවා හේතයෙන් හටගත් ඵලයක් පස්සේ ඒක හේතුයෙන් හටගත් ඵලයක් විනා වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේකට ගැදෙන්නේ මොන මොඩකමටද? අන්න මේ මොඩකම මම කිව්වට නෙවෙයි තමාගේ හදවතින් අවබෝධ වන්නට ඕන. මේ මට මේක කියන්න බෑ මම මේ හදවතින් කියන්නේ. නමුත් මේ අයට උක හදවතට තේරෙන කතාවක් නෙවෙයි. මේ අයට කනට වදින ඔය යන්තම් වැටෙන. හදවතට තේරෙන මොකද්ද මේක ගැටෙන්න තියෙන්නේ? මේ හේතෙන් හටගත් ඵලයක් නෙවෙයි. ඒ සැප වේදනාවක් වගේ. ඒකත් මොකද්ද? මේකේ හේතෙන් හටගත් ඵලයන් අනිත් අතින් මේ සැප වේදනාව මම විඳිනවා කියලා මම අර ඉස්සෙල්ලා කියන්නේ මම විඳිනවා කියන කතාව වැරදි මගේ වේදනාව කියන කතාව වැරදි කියන මේ මුලාව තියෙනකොට ඇවෙනවා වේදනාව කියන එක බුදුහාමුදුරුවෝ දක්වන ලස්සන උපමාවක් මටම ඒක පැහැදිලිවම පෙන්වනවා පෙන්වන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ උපමාව එහෙමම කියලා තිබුණා නිසා සැනිති කියමු නේද? මේ මේ කියපු කාරණාව නවත්තන්න. එතකොට අහසේ විවිධාකාර සුළං හමාගෙන යනවා වගේ. සුළි සුළං වෙන්න පුළුවන්, වේගෙන් අමන සුළං වෙන්න පුළුවන්, මද සුළඟ වෙන්න පුළුවන්, රස්නේ දිනේ වෙන්න පුළුවන්, සීතල ඒවා කවර වේදනා. ඒක අහසට බලපාන කාරණාවක් නෙවෙයි උනේ ඇති වියට යනවා. අපගේ සිත තුළ හේතු වලට හේතු වලට අර ගන්න පණයක් වශයෙන් විවිධාකාර වේදනාවල් ඔහේ ඇති වෙටි යනවා. මේක අපි හිතනවා මම විඳිනවා මගේ වේදනාව කියලා මුලාවටපත් වෙනවා. කවර වේදනාවක් ඇති වුණත් ඇති වී නැති වී යන හේතෙන් හටගත් පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒ පටිච්ච සමුප්පන්න ධර්මයේ පටිච්ච සමුප්පන්න ධර්මයක් වශයෙන්ම නොදන්නාකම නිසා අපි මුලා වෙනවා. අපි කියන්නේ මේ පුත්තජන ලෝකයට මම මේ කතා කරන්නේ. එතකොට පුත්තජන කියන්නේ හැම කෙනෙක්ම රහත් නම් හැම කෙනෙක්ම මුලාවටපත් වෙනවා. අනාගාමී වුණ බොහෝ දුරට මුලා වෙනවා. කාම රාගය නොතිබුණා. පටිඝය නොතිබුණා. ඒක නිසා මේ වේදනාවේ යථා තත්ත්වය තේරුම් ගන්නටම අවශ්‍ය වෙනවා. විවිධාකාර වේදනා ඒ විදිහට සිත තුළ ඇති වී යනකොට මේකේ මොනවද ඇලෙන්නේ තියෙන්නේ? අනිත් එක ඇලුනත් මේකේ කොච්චර වෙලා දැනෙන්නේ? ඒ ශ්‍රණියම ඇති වෙන ඒ ශ්‍රණියම නැතිලා ගිය වේදනාව. ඉතින් ඕකට මොනවද දැනෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඇයි මේ මොහොතක මට? ඒ මොහොතේම ඇති වුණා, ඒ මොහොතේම නැති වුණා. ඉතින් ඒකට ඇලෙන එක හරිම මෝඩකමක්. ඒ දුකට ගැටෙන එකත් හරිම මෝඩකමක්. අවිද්‍යාව කියන එක ඊට වඩා ගැඹීර කාරණාවක්. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවට අවිද්‍යාව ඇතිවන්නේ කොහොමද කියන එක. ඒක අපි ඊළඟ දවසට කතා කරන වේදනා සමුදේ මේට වැඩි තව කරුණු කියන්නට තිබෙන නිසා. දැන් විනාඩි 45ක් විතර අපි මේ කාලය ගත නිසා අපි මේ දේශනාව මෙතනින් නිම කරනවා. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වලා මේ දේශනාව අහලා ඒ වගේම සංඝයාට දානය ගෙනෙන්න දීලා මේ ආකාරයෙන් විශාල පුණ්‍ය සත්‍යයක් අත්පත් කරගත්ත මේ පුණ්‍ය සත්‍යය තුළින් අපට මේ පංචස්කන්ධයේ යථාර්ථය යථා පරිදිම අවබෝධ කරගෙන ඒ තුළින් මේ පංචස්කන්ධය පිළිබඳ තියෙන ඇලීම බැඳීම චන්දරාගය සම්පූර්ණයෙන් පහණය කළා මා මහ නිවන සංසේමිත මේ කුසල ශක්තියින් හේතු වේවා වාසනාව වේවා කියලා. හොඳයි. දෙවියන්ට පින් දෙන්න ආකාශට්ටා කියන පාඨය කියන ආකාශට්ටා බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතවත්නම් ආකාශට්ටා බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතවා චන් රක්ඛන්තු දේශනම් ආකාශට්ටා බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිතවා චන් රක්ඛන්තු මං සදාතේ නියගේ ඥාතින් රැස් වෙන්න ධම්මේ ඥාතිනම් හෝතෝ සුභිතා හොන්ත ඥාතේ ඔය ධම්මේ ඥාතිනම් හෝතෝ සුභිතා හොන්ත ඥාතේ ඔය ධම්මේ ඥාතිනම් හෝතෝ සුභිතා හොන්ත ඥාතේ ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යවන්නෝතු සම්බ දුක්ඛා කමුච්චතු මේ කුසයන් කුසසත්‍ය මේ සම්දේනට මෙලෝ යාප්තස්සන සේවා පරිලෝ යාප්තත්තප්පත් වේවා අවසන් වශයෙන් වෙනසන සින්තන් මේ කුසල් හේතු අස්නා වේවා අභිවාදන සීලිස්ස නිත්තං වද්ධාපචායනෝ දත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච රතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිඤ්ඤතු සුපත්තේවා විනාශන දේවා